තෙරුවන් සරණයි. අති උත්තම ආචාර්ය මන් බුහරිදත්ත තෙරුන් වහන්සේගේ ආධ්‍යාත්මික චරිතාපදානය 6 වන පරිච්ඡේදය 3 වන එපිසෝඩ් එක. ධර්මයේ තුලින් රෝග චිකිත්සාව. බං නොං ෆව් ආශ්‍රමය පිහිටියේ ඝන වනාන්තරයක් තුලය. මැලේරියා රෝගය එහි පැතිරී ගියේය. ආචාර්ය මන් ආගන්තුක භික්ෂූන්ට වර්ෂා කාලයේ එහි වාසය නොකර ඉක්මනින් පිටවී යන්ට කියති. වියලි කාලයේ විසීම අනතුරු නොවේ. මැලේරියා රෝගය වැළඳුන භික්ෂූන්ට ප්‍රතිකාරයක් නැත. බෙහෙත් වර්ග නැත. ඒ කාලයේ එම බෙහෙත් සොයාගෙන නැත. එබැවින් රෝග චිකිත්සාවට ඇත්තේ ධර්මය පමණි. එනම් ශාරීරික දුක් වේදනා සියල්ල සති සමාධියෙන් ගවේෂණය කිරීමය. මේ හැර දුක් නැති කර ගැනීමට ක්‍රමයක් නැත. සති සමාධි දියුණු වූ විට රෝගය ඉක්මනින් මර්ධනය වේ. මෙසේ රෝග මර්ධනය කිරීමට සති සමාධි තුලින් හැකිවීම ඊතා විශාල ජයග්‍රහණයකි. ඒ ස්ථාවර පදනමකි. සියලු සැප වේදනා දුක් වේදනා විදර්ශනාවට ලක්වේ. මරණයට මුහුණ දීමට බිය නොවේ. එවැනි කටුක වේදනා ඒ සති සමාධියෙන් යටපත් කිරීමට හැකියාව ඇති බැවිනි. දුක්ඛ සත්‍ය අවබෝධ වේ. එහි ස්වභාවය තේරුම් ගත හැකිය. ඒ පිළිබඳ බියසැක පහවේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම පටිච්ච සමුප්පන්න කරුණු තම බුද්ධියට ගෝචර වේ. ඕනෑම දුකක් ඉවසා දැරීමට හැකි වේ. තම සතිපඤ්ඤා තුලින් දුක දකි. දුකට හේතුව දකි. එබැවින් තම දුකට භාජනය වී දුක් විඳින්නේ නැත. දුක දෙස සතිපඤ්ඤාවෙන් බලා අවබෝධ කරන බැවිනි. දුක යන සතුරා සමග සටන් වදී. ශරීරයේ රෝගයට වසඟ වූවද සිත නිරෝගී වේ. සති පඤ්ඤා යුද බටයන් මෙන් දුක පරාජය කරයි. සිත තදින් ලුහුබඳින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳය. ඒ පිළිබඳ තිබූ සුභ සුඛ නিত্য ආත්ම ස්වභාවය තම ප්‍රඥාවට හසු වී අවිද්‍යාව දුරු කෙරේ. මෙය තියුණු ලෙස ඉලක්ක වේ. ධර්මය ඊටා පැහැදිලිය. ශ්‍රද්ධාව අචල වේ. සතිපඤ්ඤා තුලින් දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට තව තවත් උනන්දු වේ. එක්වරක් හෝ මෙසේ දුක්ඛ සත්‍ය අවබෝධ වූ විට ඊළඟට එන දුක් ගැන නැවත ਵਿਚාරීමක් නැත. එය ගවේෂණය කර අවබෝධය ලබා ඇති බැවිනි. එය දෙස වර්තමානයෙන් බලා සිටීම පමණක් සෑහේ. මෙසේ සතිපඤ්ඤා තුලින් පැහැදිලි අවබෝධයක් නැවත නැවත ඇතිවේ. සතිය පැවැත්වීමට වීරිය ඇති විය යුතුයි. මෙසේ බලන විට වේදනාව ශරීරය සිත වෙන් වෙන්ව දකි. ඒවා එකිනෙක හා මිශ්‍ර වීමක් හෝ ගැටීමක් නැත. මෙම අත්දැකීමෙන් දුක්ඛ සමුදය හඳුනා ගනී. තමාට දුක් දෙන, රෝග කරන, මරණය ගෙන දෙන කාරක හඳුනා ගනී. තමා බය වූයේ තමාගේ බලවත් උද්වේගයට කාරක වූ ප්‍රතික්‍රියාවටය. ඒ තුලින් තමා අසහනයටපත් විය. මේ හොඳින් වටහාගත් පසු රෝගය නිවාරණය වේ. රෝග ලක්ෂණ ඇතත් ඉන් සිත අසහනයටපත් කරවන ප්‍රතික්‍රියා නැත. කයේ දුක ඇතත් සිතේ දුක නැත. නොයිවසිය හැකි රෝගයක් ඇති විට දුහතාංග භික්ෂුව වේදනානුපස්සනාව කරයි. තම ශක්ති උරගා බැලීමට තම සතිපඤ්ඤාවේ తত্ত্বය මෙයින් වටහා ගත හැකි වේ. එය සාර්ථක ප්‍රතිඵල ලැබෙන තුරු වඩයි. යම් භික්ෂුවක් තම රෝගය පිළිබඳ දුක, සැප, බය, සැක ඇති කෙරේ නම්, එය ඔහුගේ සතිපඤ්ඤාව දුර්වලකම බව අනිකුත් භික්ෂූහු හඳුනා ගනිත්. ඔහුගේ සමාධි ප්‍රඥාව ශක්තිමත් නැත. ඔහුගේ ප්‍රතිපදාව ගැන විශ්වාස තැබිය යුතු නැත. ඉන් අදහස් වන්නේ එම භික්ෂුව තුල සතිපඤ්ඤා වර්ධනය වී නැති බැවින් අවශ්‍ය වේලාවට එය උපයෝගී කළ නොහැකි බවය. ප්‍රායෝගිකව පුහුණුවේ යෙදෙන භික්ෂුව තුල සතිය වර්ධනය වී ඇති බැවින් නිරන්තරයෙන්ම ආත්ම සංයමය පිහිට ඇත. ඕනෑම දුෂ්කර අවස්ථාවකට නොසැලී මුහුණ දීමට හැකි යුද පුහුණු වූ සෙබලෙක් මෙනි. එවැන්නන් පසුබසින්නේ නැතිව තම తත්වය රැකගනී. මෙය තමා සමග වාසය කරන අන් භික්ෂූන්ට හඳුනාගත හැකි ප්‍රශංසා ලැබිය හැකි දෙයකි. අන් භික්ෂූන් මෙම නිර්භීත ධර්මයේ හැසිරෙන සෙබලා ගැන විස්මිතව බලා සිටිති. අගය කරති. කෙතරම් ප්‍රාණහානි අවස්ථාවක් වුවද දූතාංග භික්ෂුව නොසැලී මුහුණ දෙන බව ශ්‍රද්ධාවෙන් භක්තියෙන් බලාපොරොත්තු වෙති. ඔහුගේ සතිපඤ්ඤා කිසිවිටක පරාජය වී කෙලෙස් ජය ගන්නා බවක් නොපෙනේ. අවසාන මරණ මොහොතේදී තම සිත කය නඩත්තු කළ නොහැකි විට සතිපඤ්ඤා නැමැති ආයුධ අමෝරා නොසැලී සිටිති. බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය යමෙක් අවබෝධ කළ විට එහි විශ්ව පිළිගැනීම ගැන සැක නැත. එහි ශක්තිය හඳුනන බැවින් සතුරු බලකා ඉදිරියේ පසු නොබසී මරණය දක්වා සටන් කරයි. තම ශරීරයට එම දුක් වේදනා ඉසිලිය නොහැකිනම් මරණයටපත් වෙයි. එහෙත් සිත අත් නොහරි. සිත ආරක්ෂා කරන සතිපඤ්ඤා අත් නොහරි. පරාජය ඔහුගේ මනාපය නොවේ. අන්තිමේදී වීරිය අත් නොහරින මේ සෙබලාගේ සිත ඊ타ම ස්ථාවර වූ nirupadrita වූ නිර්වාණ අබේ භූමිය ස්පර්ශ කෙරේ. අචල ශ්‍රද්ධාවෙන් හික්මෙන එම සත්‍යතාවය ඇසුරු කරන්නා එයින්ම ආරක්ෂා වේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. යම් ලෙසකින් ධර්මයේ දෙගිඩියාවෙන් අවිනිශ්චිතව පුරුදු කරන්නා ලබන ඵලය සත්‍ය අවලංගු කරන බැවින් ස්වාක්ඛාත ධර්මයේ ඇසුරු නොකරයි. මෙය හේතුඵල න්‍යාය වේ. ලෝකය පොරොන්දු දෙන සියලුම සැප සම්පත් ප්‍රතික්ෂේප කරමින් දුහුතාංග භික්ෂුව ශාසනය පොරොන්දු දෙන අභ්‍යන්තර සැප ප්‍රාර්ථනා කරයි. උදාහරණයක් වශයෙන් සමාධි සිතෙන් ලැබෙන සැනසුම සහ තම සිත විනිවිද ගිය කෙලෙස් ප්‍රඥාවෙන් උදුරා දැමීම නිසා ඇතිවන සතුට මොහොතෙන් මොහොත වින්දනය කරමින් නිරන්තරයෙන් තෘප්තිමත් සතුටකින් ඔහු කල්යවයි. මේ ප්‍රත්‍යක්ෂ සතුට දුහතාංග භික්ෂුව අපේක්ෂා කරයි. මෙය කිරීමේදී Taman ඉසිලූ ප්‍රශ්න හා ගැටලු විසඳේ. ලෝකෝත්තර ගුණය ලබා ගැනීමට අද හෝ හෙට හෝ මසකින් හෝ අවුරුද්දකින් හෝ හැකිවන්නේ එම මොහොතක් මොහොතක් පාසා පුරුදු කරන අප්‍රතිහිත ධෛර්යය තුලිනි. ආචාර්ය මන් තම ශිෂ්‍යයන් පුහුණු කළේ යුදවදින සෙබළුන් මෙන් තමන්ගේ ශාරීරික මානසික රෝග ඇතත් නැතත් සටන් කළ යුතුය යනුවෙනි. තමන් සටන් කරන්නේ තමාම බේරා ගැනීමටය. ලෙඩ රෝග පීඩා ඇති වූ විට අභියෝගයකි. අභියෝග ඉදිරියේ පසුබැසීමට ඉඩ නොදෙයි. රෝගී භික්ෂුවක් තම දුබලතාවය ගැන කනස්සල්ලට පත්වුවහොත් ආචාර්යමන් නිසකවම තරවටු කරන බව දනි. ආචාර්යමන් අනිකුත් භික්ෂූන් ගිලානෝපස්ථාන කිරීමෙන් වළක්වති. ඊට හේතුව ඔහුට ස්වාධීනව දුක දරා ගැනීමට පුහුණු කිරීමටය. සාමාන්‍ය රෝගීන් එසේ අනුකම්පාව ආදරය බලාපොරොත්තුවත් දුහුතාංග භික්ෂුව කළ යුත්තේ තමාගේ දුක විභාග කිරීමය. පරීක්ෂණය ගවේෂණය කිරීමය. රෝගී භික්ෂුව උවටැන් බලාපොරොත්තු වීම නරක ආදර්ශයකි. පරාජය වීමකි. එවැනි දේ අනිකුත් අයට බෝවෙන රෝගයක් මෙන් පැතිරීමට ඉඩ ඇත. එවැනි තත්වයක් උද්ගත වූ විට සිදුවන්නේ කුමක්ද? මැරෙන්ට පණ අදින සතුන් මෙන් භික්ෂූන් වහන්සේලා කෙඳිරි ගාමින් ඒ මේ අත පෙරලෙමින් අඬමින් වැළපෙමින් සිටිනවාද? ඔබ භාවනා කරන භික්ෂූන් වහන්සේලා සතුන් වගේ හැසිරෙනවාද? ඔබ සතුන් මෙන් සිතන්නට හැසිරෙන්න පටන් ගත්තොත් මුළු බුද්ධ ශාසනය තිරිසන් ලක්ෂණ විදහා පානවා. මහත් වික්ෂිප්ත වූ මුලා වූ අය දකින්නට ලැබෙනවා. මෙය බුදුගතිය නොවේ. අප නොයෙක් විට ලෙඩ රෝග වලින් පෙළී ඇත. එබැවින් අනුන්ගේ රෝග ගැන හොඳින් දනිමු. තමාගේ දුක් ගැනවිලි ලෝකයාට ප්‍රදර්ශනය කරන්නට එපා. අඬමින් වැළපෙමින් විලාප තියමින් ලෙඩසුව කරන්නට හැකිනම් බෙහෙත් මොනවාටද? ලෙඩක් සැදුන විගස කෑගසෙමින් සිටිවිට ලෙඩේ සුව වේවි. එච්චරට ලස්සනයි. ලෙඩ් උන්ට මෙතරම් වියහියදම් කරමින් ප්‍රතිකාර කරන්න ඕනේ නැහැ. ඔබ අනේ අම්මේ කිය කියා කෙතරම් කෙඳිරි ගෑවත් ලෙඩේ සුව වේද? එසේ නොවේ නම් අහල පහල ඉන්න අයට පවා අප්‍රිය අප්‍රසන්න විදියට ඇයි මේ කෑ ගහන්නේ? මෙවැනි දේ කියමින් ආචාර්ය මන් ලෙඩාට අපහාසාත්මක ලෙස දොස් කියති. ඔහුගේ හැසිරීම ආරන්නේ අනිකුත් භික්ෂූන්ටද හිරිහැරයකි. අනිත් අතට යම් භික්ෂුවක් තමාගේ දුක් ඉවසාගෙන ශක්තිමත් ලෙස විඳදරා ගන්නා විට සති පඤ්ඤාවෙන් තම දුක ප්‍රකාශ නොකරන විට ආචාර්ය මන් ඔහුට ප්‍රශංසා කෙරෙති. ඔහුගේ ඉවසීම ගැන සතුට ප්‍රකාශ කර තව තවත් ධෛර්යමත් කරති. සුව වූ පසුත් ඔහුගේ ಗುಣ වර්ණනා කරමින් අනිකුත් අයට ආදර්ශයක් ලෙස හුවා දක්වති. මේ වගේ තමයි නිර්භය සෙබලා තම ජයග්‍රහණය අත්පත් කරගන්නේ. සතුරන්ගේ බලය ගැන පැමිණිලි කරමින් පසුබසින්නේ නැත. හැකි අන්දමින් සතුරා සමග සටන් කරයි. පරාජය පිළි නොගනී. වැටි සිට සතුරා ඉදිරියේ බැගෑපත් නොවේ. අපි වැනි දුහතාංග භික්ෂූන් සටන්කාමී සෙබළුන් වේ. ලෙඩේ මෙතරම් දුක් දෙන වග කීමෙන් වැඩක් නැත. දුක දෙන වේදනාව දෙස සිත යොමු කර එහි ස්වභාවය තේරුම් ගන්න. වේදනාව වැඩි හෝ අඩුවත් එහි ස්වභාවය දුක්ඛ ස්වභාවයකි. එනම් චතුරාර්ය සත්‍යයේ පළමුවන සත්‍යයි. යම් භික්ෂුවක් Tamanගේ ආබාධය ගැන දුර්වල වී සිටින විට ආචාර්යමන් වෙනත් ගායනාවක් ගයයි. ඔබ සත්‍ය සොයන්නේ නම් සත්‍ය ඉදිරියේ වේදනාවට බයේ පලා යන්නේ නම් ඔබ සත්‍ය දකින්නේ කෙසේද? බුදුරජාණන් වහන්සේ සත්‍ය සොයාගත්තේ සෑම දෙයක්ම දෙස විභාග කර, පරීක්ෂණ කර, ගවේෂණය කර අවබෝධ කර ගැනීමෙනි. මේ වැඩකට නැති භික්ෂුව වගේ අඬමින් දොඩමින් Tamanටම නිඳා කර ගනිමින්ද? මේ වගේ මැසිවිලි කිය කියා කෙන්දිරි ගගා සත්‍ය අවබෝධ කළ හැකියයි බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ කොතනද? මම වැඩිපුර පොත් කියවා නැත. එබැවින් මට ඒ තැන සොයා ගැනීමට නොහැකි විය. මොන සූත්‍රයේද දේශනා කළේ මැසිවිලි කිය කියා කෙන්දිරි ගාන්ට? සූත්‍ර පිටකය හදාරා ඇති කෙනෙක් ඉන්නවා නම් මෙසේ කෙන්දිරි ගගා අඳෝනා කීමේ කුසලය පිළිබඳ වදාරා ඇති තැන කරුණාකර මට එය පෙන්වා දෙන්න. එවිට භික්ෂූන්ට මා මෙසේ දුක් විඳිමින් තමාගේ දුක අරමුණු කර පරීක්ෂණ පවත්වන්නට කිය කියා වද කරන්නේ නැහැ. ඔබට පුළුවනි ඕනෑතරම් දුක් අඳෝනා කිය කියා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට. එවිට අපට දකින්නට හැකි මහා හයියෙන් අඳෝනා කිය කියා නිවන් අවබෝධ කරගත් අය. ඒ අයට හැකි වේවි. බුදුරජාණන් වහන්සේට අභියෝග කරන්නට මේ ධර්මය දැන් අවුරුදු 2500ක් ඉක්ම ගොස් අවලංගු වී ඇතැයි කීමට මේ කාලයට ඔබින ධර්මයක් ඒ අය දේශනා කරાવી. ඒ අවබෝධ කිරීමට වෙහෙසවීමක් නැත. අපහසුයෙන් ගවේෂණය කරන්නට අවශ්‍ය නැත. මග්ගඵල ලබා ගැනීමට ගායනා කිරීමය. මෙම වකවානුවට එය සුදුසු වන්නේ බොහෝ අය සොයන්නේ අකුසල ශක්ති තුලින් කුසල විපාක ලැබීමට බැවිනි. අද මුළු ලෝකයම මෙවැනි විනාශකාරී මතයන් නිසා ප්‍රපාතයට ඇද වැටි ඇත. වැඩි කාලයක් යන්ට ප්‍රථම මුළු පෘථිවි ග්‍රහයා එවැනි නිවන් අවබෝධ කරගත් සාන්තුවරයන්ගෙන් පිරී යනවා ඇත. මම නම් පැරණි මතයම ප්‍රකාශ කරමි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අදහමි. කෙටි පාරවල් එහි සඳහන් කර නැත. මක්නිසාදයත් එවැනි කෙටි පාරට අඩියක් තැබූ විගස මම මුනින් අතට බිම වැටි නිന്ദා අපකීර්තියට පත්වී මැරී යන බැවිනි. එය මගේ හදවත පුපුරා යන දුකකි. තමන්ගේ දුබල ගති පෙන්වන යම් රෝගාබාධයකින් පෙළෙන භික්ෂුවකට මෙවැනි දේශනාවක් ඇසීමට નિયમિતයි. එවැනිම දෝෂාරෝපණයක් ලැබීමට හැකි දෙයක් නම් තම කටුක ප්‍රතිපත්ති මිදීමට විශාල අභියෝගයකට මුහුණ දිය යුතු මොහොතකි. අප ජීවිත කාලයේදී ස්වාධීනව තම ප්‍රශ්නවලට මුහුණ දීමට පුරුදු වී ඇතනම් එය පහසුවක් වේ. එහෙත් මුලාවෙන් උමතුවෙන් සිත විසිරී ගිය විට සිත මුදවා ගැනීමට නොහැකිව ඉරණමට මුහුණ දේ. අසරණ වේ. යම් රෝගයකින් පෙළෙන භික්ෂුවක් තමාගේ දුබල ගති පෙන්වන විට මෙවැනි දේශනාවක් ඇසීමට નિયમિતය. තමාගේ දුබලකම් නිසා ප්‍රතිපදාව අත්හරින භික්ෂුව උන්වහන්සේගේ බලවත් විවේචනයට ලක්වේ. ආචාර්ය මන් නිතරම යුද බටේකුගේ නිර්භීතභාවය මෙන් භික්ෂුවගේ ප්‍රතිපදාව නිර්භීතව ගෙන යා යුතු බව උද්වේගවත්ව මතක් කර දෙති. උන්වහන්සේගේ මෙම දේශනය අසා භික්ෂූන්ගේ ආත්ම ශක්තිය දැඩි අදිෂ්ඨානය ක්‍රියාත්මක වී සියලු රෝගවලට ප්‍රතිකාරයක් බවට පත්වේ. මෙසේ තම සිත ශක්තිමත් වී ප්‍රාණවත් වී ඉදිරියට ජයග්‍රාහික ලීලාවෙන් අඩියෙන් අඩිය මාර්ගයේ ගමන් කරති. ධර්මය පෙන්වා දෙන එම ශාන්ති සුවය කරා යති. අප්‍රාණික ස්වභාවය මැලිකම ආදී සසර බැඳ තබන බැමි කැඩී බිඳී යත්. බන්නං ෆිච් ආරණ්‍යයේ ආචාර්යමන් වාසය කරන කාලයේදී භික්ෂුන් වහන්සේලා දෙනමක් අපවත් වූහ. පළමුව අපවත් වූයේ මධ්‍යම වයසේ සිටි භික්ෂුවකි. උන්වහන්සේ මහණ වූයේ භාවනා පුහුණු කිරීමටය. ආචාර්ය මන්ගේ ශිෂ්‍යෙක් වශයෙන් චියාං මායිහි සිටි පසුව උන්වහන්සේ සොයාගෙන උද්‍රෝන් තානී සකෝන් නකෝන් ගමට පැමිණිහ. සමහර විට තනියමද සමහර විට ආචාර්ය මන් සමගද විසූහ. උන්වහන්සේ සමාධි භාවනාවෙන් උසස් ප්‍රතිඵල ලදහ. ආචාර්ය මන්ගේ උපදේශ පරිදි විපස්සනාවෙහි යෙදුනි. උන්වහන්සේ ඊටමත් ශ්‍රද්ධාවන්ත වූ වීර්‍යාධික චරිතයකි. හැඟීම් උද්වේගවත්ව ගීතයක් වැනි මිහිරි ලෙස ධර්ම දේශනා කරති. මල පොතේ අකුරත්වත් නොදනි. එහෙත් වාග්මාලාව අති දක්ෂ ලෙස පැහැදිලි කරයි. අසා සිටින අයට පහසුවෙන් අර්ථය පැහැදිලි වේ. අවාසනාවකට මෙන් උන්වහන්සේට ක්ෂය රෝගය වැළඳුණි. කාලයක් දුක් විඳ ආරණ්‍යයේ වාසය කරන කාලයේදී රෝගය උත්සන්න විය. එදින උදේ 7ට පමණ සංසුන්ව ශික්ෂාකාමී සංඝ රත්නයකට සුදුසු වන්දමින් අවසන් හුස්ම හෙළුවේය. එය බලා සිටි මම මහත් ආදර ගෞරවයකින් මේ භාවනා යෝගී භික්ෂුව පිදුවෙමි. මරණාසන්න මොහොතේදී අපේ ඉරණම විසඳන්නේ අපිමයි. තම අනාගතය ගැන සම්පූර්ණ වගකීම බහරගත යුතුය. අන් කිසිවෙකුට කෙතරම් කැමැත්තක් ඇතත් ඒ ඉරණම වෙනස් කළ නොහැකිය. එබැවින් කලින්ම අපි මෙම தത്വයට මුහුණ දීමට සැරසී සිටිය යුතුය. කුසලතාවයකින් මේ මොහොත ඉක්මවිය යුතුය. එවිට nirupadritaව ඊළඟ භවය ගනි. මේ මොහොතේ එහෙත් ඔබ සියලු දෙනා කිනම් ලෝකයකට යාමට සූදානම් වී සිටිද්ද? තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අපාය, නැත්නම් මිනිස් ලොව, දිව්‍ය ලොව හෝ බඹ ලොව නැත්නම් නිවන මින් කුමන ලෝකයේද? ඔබට මෙය දැනගන්නට උවමනා නම් ඔබගේ හදවතේ ඇති මාලිමා යන්ත්‍රය කුමන දිශාවකට හැරී ඇද්දයි බලන්න. විභාග කර දැන් බලන්න. ඔබගේ ගමන් මාර්ගය හොඳද නැද්ද? මරුණාට පසු ඒ ප්‍රමාද වැඩි නිසා මාර්ගය වෙනස් කළ නොහැකිය. මරණය යනු අවසානීය බව කවුරුත් දනිති. ඉන්පසු කරන්නට දෙයක් නැත. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත. කෝණු බහසෝ කිමානන්දෝ මුළු ලෝකයම රාග, ద్వේස, මෝහ ගිනි ඇවිලි දිවාරෑ දැවෙමින් පවතිද්දී ඔබ සිනාසී සතුටු වන්නේ කෙසේද? මින් බේරීමට සුදුසු සරණක් සොයාගන්න. අතපසු කරමින් කල් ගෙවන්නේ ඇයි? මරණ මොහොත දක්වා අතපසු කරන්න එපා. නැත්නම් දුක් විපාක ඉමක් කොනක් නැතිව පළදේ. බුදුරජාණන් වහන්සේ මිනිසාට දුන් අවවාදය අපමාදේන සම්පාදේත එනම් ප්‍රමාද නොවි පිහිටක් සොයා ගන්න. එහෙත් බුදු වදන මිනිසාට අද ඇසුන විට ලැජ්ජාවට පත්වන්නේ තම මුළු කාලයම ප්‍රමාදයෙන් ඉන්ද්‍රිය පිනවීමට ගත කරන බැවිනි. ලැජ්ජාව කෙතරම් තිබුණත් තම ආසාවන්ට වසඟ වෙමින් මෙය ඕනේ මෙය එපා යන අනිත්‍ය වූ ලෞකික සැප ප්‍රාර්ථනා කරති. ඉන් නික්මෙන්නේ කෙසේදැයි නොදනිති. එබැවින් අනතුරු අඟවන බුදු වදනට ඇති එකම ප්‍රතිචාරය ලැජ්ජාව පමණකි. බන් නෝ ෆියුහි භික්ෂුවගේ අභාවය ඔබ සැමට වටිනා පාඩමක් උගන්වයි. අපි සැවම මේ ඉරණමට මුහුණ දී යුතුය. උන්වහන්සේ අවසාන මොහොත ගත කළ අන්දම ගැන හොඳ ආකාර සිතා බලන්න. අන්තිම මොහොතට ළඟා වූ විට ආචාර්ය මන් සහ අන් භික්ෂූන් පිඬුසිඟා යන ගමන් එහි නැවතී මේ දුක්මුසු වේලාවට සහභාගී වූහ. ආචාර්ය මන් විනාඩි කිහිපයක් සමාධිගත වී සියල්ලන් අමතා මෙසේ ගෞරවාන්විතව කීහ. ඔහු ගැන කනස්සල්ලට හේතු නැත. දැනටමත් 6 වෙනි බ්‍රහ්ම ලෝකය වූ ආබස්සරයේ ඉපදී ඇත. දැනට ඔහු සතුටින් පසු වෙයි. එහෙත් එහි පාඩුව නම් තව ටික කලක් ජීවත් වූවා නම් විපස්සනාව දියුණු කර සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක උත්පත්තිය ලැබීමට තිබුණි. එහි සිට අරහත්වයේ දක්වා යති. නැවත මේ මනුලොව නූපදිති. තම දුක විඳිමින් ඊට හේතු ප්‍රත්‍යක්ෂ කළ යුතුය. තමාගේ දුබලකම් නිසා ප්‍රතිපදාව අත්හරින භික්ෂුව උන්වහන්සේගේ බලවත් විවේචනයට ලක්වේ. ආචාර්ය මන් නිතරම යුද බටේකුගේ නිර්භීත භාවය මෙන් භික්ෂුවගේ ප්‍රතිපදාව නිර්භීතව ගෙන ගිය යුතු බව උද්වේගවත්ව මතක් කර දෙති. උන්වහන්සේගේ මෙම දේශනය අසා භික්ෂූන්ගේ ආත්ම ශක්තිය දැඩි අදිෂ්ඨානීය ක්‍රියාත්මක වී සියලු රෝගවලට ප්‍රතිකාරයක් බවට පත්වේ. මෙසේ තම සිත ශක්තිමත් වී ප්‍රාණවත් වී ඉදිරියට ජයග්‍රාහක ලීලාවෙන් අඩියෙන් අඩිය මාර්ගයේ ගමන් කරති. ධර්මය පෙන්වා දෙන එම ශාන්ති සුඛය කරා යති. අප්‍රාණික ස්වභාවය මැලිකමාදී සසර බැඳ තබන බැමි කැඩී බිඳී යත්. දෙවැනි මරණය උබෝන් රජතාහි සිට ආ භික්ෂුවකි. උන්වහන්සේ මැලේරියා රෝගයෙන් කලුරිය කළහ. උන්වහන්සේගේ මරණය තවත් භික්ෂුවක් භාවනා කරන විට ඊට ටික දිනකට පෙර දුටුවේය. පසුදා ආචාර්යමන් හමු වී කතා කර එම සිද්ධිය දැනුම් දුනි. අමුතු දර්ශනයක් ඊයේ රාත්‍රියේ භාවනා කරන විට මම දුටිමි. මම විපස්සනා කරමින් යම් සමාධියකටපත් උනේමි. එකවරම මම ඔබ වහන්සේ දරසෑයක් ඉදිරියේ සිටගෙන ඉන්නවා දුටිමි. ඒ භික්ෂුව මේ ස්ථානයේ ආදාහනය කළ යුතුයයි මෙය තමයි හොඳම භූමිය කියා අනකලා. මට මේ හොඳාකාරව නොතේරේ. ඒ මැලේරියාවෙන් පෙළෙන භික්ෂුව අපවත් වේද? උන්වහන්සේ ඊතරම් අසාධ තත්වයක සිටීද ආචාර්යමන් මොහොතකින් පිළිතුරු දුනි. මම මේ භික්ෂුව ගැන බොහෝ කාලයක් පරීක්ෂාවෙන් ඉන්නේ. උන්වහන්සේ අපවත් වේවි. එය වළක්වන්න බෑ. එහෙත් එය දුක්වීමට හේතුවක් නොවේ. උන්වහන්සේගේ චිත්ත ස්වභාවය මම දකිමි. එය අති විශිෂ්ටයි. ඒ නිසා ඊටාම හොඳ තත්වයක සිටී. නමුත් මේ බව එම භික්ෂුවට දැනුම් නොදෙනු. ඔහු මරණයට පත්වන බව දැනගත් විට බලාපොරොත්තු සුන් වී රෝගී තත්ත්වය අසාධ්‍ය වේ. එවිට තම සිතේ ශක්තිය දුර්වල වී තමා ලබන්නට ඇති උසස් භාවය නැතිවීමට ඉඩ ඇත. මේ අවස්ථාවේදී බලාපොරොත්තු සුන්වීම විශාල පාඩුවකි. ටික දිනකට පසු එම භික්ෂුවගේ තත්වය එක්වරම අසාධ්‍ය විය. ඉන්පසු අලියම තුනට අපවත් විය. ආචාර්ය මන් මේ භික්ෂුවගේ සිතිවිලි ගැන තීක්ෂණ බුද්ධියකින් බලා ඇති බව මට ඔප්පු විය. ඔහුගේ සමාධිසිත වැඩි යන අන්දම දැක එහි විපාක ගැන සිතා එසේ ඉදිරියට යාමට දීනිහඬ විය. එක් දිනක් ආචාර්ය මන්ගේ එක්තරා ශිෂ්‍යයෙක් මැලේරියා රෝගය වැළඳී උණ ගෙහි ඊතා දුර්වල බැවින් පිණ්ඩපාතයට යාම ප්‍රතික්ෂේප කර එදින निराහාර වීමට තීරණය කළහ. උන්වහන්සේ තමාගේ ශාරීරික දුක් වේදනා අරමුණු කරමින් සිටියේය. දවල් කාලයේ බලවත් ක්ලාන්ත ස්වභාවයම දරමින් තම සිරුරේ බලවත් වේදනා ඇති තැන් දෙස බලා සිටිහ. එහෙත් එම පඤ්ඤාවෙන් එම වේදනාව විපස්සනා නොකලේය. එවේලේ ආචාර්ය මන් එම භික්ෂුවගේ සිත් දෙස බලමින් සිටිහ. පසුව සවස් යාමයේ උන්වහන්සේ ආචාර්ය මන් හමුවීමට පැමිණිහ. ඇයි ඔබ ඒ ආකාරයෙන් වේදනාව දෙස බලා සිටියේ? එසේ සිට ඔබ කය වේදනාව සිත පිළිබඳ සත්‍ය අවබෝධ කරන්නේ කෙසේද? ඔබ ඒකාග්‍රතාවයෙන් වේදනාව දෙස බලා සිටියේ. එසේ නොව පඤ්ඤාවෙන් මේ තුන දෙස බැලිය යුතුය. එවිට ඒවායේ ස්වභාවය අවබෝධ වේ. ඔබ භාවනා කරන්නේ Hindu යෝග ක්‍රමයට. එය ඒකාග්‍රතාවය දියුණු කරන බලු පොරයකි. ඉන් භික්ෂුවකට සුදුසු ධර්මයේ අවබෝධයක් ඇති නොවේ. එසේ මින්මතු නොකරන්න. ඒ විදියට කයේ ඇතිවන අනේකවිධ සත්‍ය ගවේෂණය කළ නොහැකිය. චිත්ත හා වේදනාව ගවේෂණය කළ නොහැකිය. මම දවල් වරුවේ ඔබගේ භාවනාව ගැන විමසුවෙමි. ඔබගේ උණ ඉහළ නැගීම නිසා ඇති ශාරීරික වේදනාව දෙස බලන්නේ කෙසේදයි බැලුවෙමි. එවිට මට පෙනී ගියේ ඔබ නිකම් වේදනාව අරමුණු කරමින් සිටින බවකි. ඔබ සතිපඤ්ඤාවෙන් එය විශ්ලේෂණය කර එහි හේතුප්‍රත්‍ය විමසුවේ නැත. කාය චිත්ත වේදනා අනුපස්සනා කළ යුතුය. මේ ක්‍රමයෙන් පමණක් වේදනාව පහවේ. රෝග ලක්ෂණ උදාසීන වේ. මධ්‍යස්ත වේ. ඒ වේදනාවට පටහැනි බැවිනි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්ද පටිච්ච සමුප්පන්න ධර්ම වශයෙන්ද මේ සියල්ල මෙනෙහි කළ යුතුය. කොටි ඊතා හොඳ ගුරුවරු වෙති. යම්කිසි භික්ෂුවකට එක්තරා උපදේශයක් අවශ්‍යයයි සිතුන විට ආචාර්යමන් ඔහුට එය කෙලින්ම කියති. ඇතැම් භික්ෂූන්ට රුචි විදියට ගරුසරු නැතිව කතා කරයි. ඔබ මේ ආරණ්‍යයේ වාසය කිරීමට සුදුසු නැත. ඔබ අසවල් ගල් ගුහාවට යනු මැනවි. ඊටත් වඩා හොඳයි කොටියෙක් තම ගුරුවරයා වශයෙන් සොයා ගැනීම. ඌට ඇති බය නිසා ඔබේ මානාධික සිත යටපත් වේ. එවිට සිත බලෙන්ම සමාධිගත වේ. ධර්මය මේ ආකාරයෙන් අවබෝධ කර යම් සැනසෙල්ලක් ලැබිය හැකිය. මේ ආරණ්‍ය වාසය ඔබට සුදුසු නැත. මුරණ්ඩු දරදඬු අයට තදබල දේවලින් මෘදු මොලොක් කර කර්මණ්‍ය කළ යුතුය. කොටින්ගේ සැරපරුෂ ගති නිසා සිත තදබල බියට පත්වන බැවින් කොටි හොඳ ගුරුවරු වෙති. ගුරු භක්තිය නැති බිය නැති ගුරුවරයෙකුට වඩා ඒ ඔබට වැඩදායි වේ. ඔබ හොල්මන් වලට බියනම් හොල්මන් ඔබට හොඳ ගුරුවරු වෙති. ඒ විට සිත හික්මේ. ඔබට යම් භයක් උපදී නම් ඒ ඔබගේ ගුරුවරයා කරගන්න. මේ විදිහට දක්ෂයෙක් පුහුණුව ලබා ගනී. ආචාර්යමන් මෙසේ අමතා කතා කළ භික්ෂුව කලින් ඊතා හැඩි දැඩි පුරුෂයෙකි. කිසිවෙකුට අවනත නැත. තමා යමක් කරන්නට තීරණය කළ පසු කිසි වග විභාගයක් නැතිව එය කරයි. ආචාර්යමන්ගේ උපදෙස්ලත් වහාම ඒ අනුව අවනත වීමට ඔහු තීරණය කළේය. ඔහුගේ සිතිවිලි සමුදාය මෙසේ විය. ආචාර්ය මන්තරම් උසස් ගුරුවරයෙක් මා කොටින්ට බිලි දෙද්ද මම එම ගල් ගුහාවට යමි. මැරුණත් කම් නැත. මොනවා කරන්නටද? මම මරණය බාරගතිමි. උන්වහන්සේ කියන්නේ කීදේ සත්‍යක් නම් මම මරණයට බියවන්නේ කුමටද? උන්වහන්සේ කියන්නේ පිළිගත යුතු තර්කානුකූල දේ බව මා අසා ඇත. එසේ කියන්නේ යම් හේතු මත පිහිටා නොවේද? ඒ කියන අන්දමට හැසිරෙන කෙනෙකුට හොඳ ප්‍රතිඵල ලැබේ. උන්වහන්සේ මේ කියපු දේ මම බරපතල ලෙස ගම්බීර ලෙස පිළිගනිමි. එය කීවේ මගේ චරිතය දිවසින් දුටු නිසාය. මගේ අභිවෘද්ධියට මෙය කියන ලදී. මගේ හදවත උගුල්ලා බලා පරීක්ෂණය කර ඇත. මා ගැන සියලු දේ දනිති. මම කෙසේ සැක කරම්ද? මම මේ උපදෙස් අනුව ක්‍රියා නොකළොත් මට භික්ෂූභාවයක් නැත. මොනවා වුණත් කම් නැත. මම ඒ ගල් ගුහාවේ සිටිමි. මැරුණොත් මැරුණාවේ. නොමැරුණොත් මම ඉල්ලන්නේ මේ මහා විස්මිත ධර්මය අවබෝධ කිරීමටය. උන්වහන්සේ මුරණ්ඩු දරදඬු කෙනෙක් කීවේ මට විය යුතුය. ඇත්තෙන්ම උන්වහන්සේ මහා බුද්ධිමත් අතිදක්ෂ කෙනෙකි. මම මා ගැන දන්නවාට වඩා උන්වහන්සේ මා ගැන දනිති. මම තමයි ඒ කිව් පුද්ගලයා. ඒ බව 100ට 100ක් හරි. මගේ හොඳටයි මේ කීවේ. කොටි ගැන කී දේ මම ඇදහිය යුතුයි. මේ විදිහට මම භය භ්‍රාන්ත වී ඕන දුකක් විඳිමි. මේ භික්ෂුව ඇත්තෙන්ම මුරණ්ඩු කෙනෙකි. කිසි අවවාදයකට නොනැමෙන කෙනෙකි. එහෙත් ආචාර්ය මන්ගේ උපදෙස් පරිදි ඔහු එහි යාමට සූදානම් වී ආචාර්ය මන් කෙරෙන් සමු ගැනීමට ගියේය. ඔබ කොහේ යන්නද මේ සිවුරු පිරිකර අවශේෂ පරිස්කාර සමග යුද්ධයට යනවා වගේ. ඒ කිව් ගල් ගුහාවට ගොස් මැරුණත් කමක් නැහැ. මම එහි යනවා. මොනවා? මම කීවාද එහි ගොස් මැරෙන්න කියා? මම කීවේ ගල් ගුහාවට ගොස් භාවනා කරන්නට නොවේද? මට භාවනා කරන්න කීවා, මැරෙන්න කීවේ නැහැ. එහෙත් අනිත් භික්ෂූන් වහන්සේලාගෙන් මට දැනගාන්ට ලැබුණා එහි උඩ විශාල කොටියෙකුගේ වාසස්ථානය බව. නිතරම එම කොටියා එහි යනවා එනවා. ඌ දඩේ මේ යන්නේ ඒ ගල් ගුහාව ඉදිරියෙන්. ඒ නිසා මම වැඩි කාලයක් එහි ජීවත් වේදයි සැකයි. මම කීවේ මගේ එම බිය පිළිබඳවයි. මීට පළමු බොහෝ භික්ෂූන් එම ගල් ගුහාවේ වාසය කළා. එහෙත් ඒ කිසිවෙක් කොටියා කෑවා කියා ආරංචියක් නැත. කොටියා ඔබ දුටු විගස කා දමන්නේ ඇයි? ඔබගේ මස් සහ ඒ අයගේ මස්වල වෙනසක් ඇද්ද? කොටියා ඔබගේ මස් ප්‍රිය කරන්නේ ඇයි? ඔබට කොටින්ට රසවත් ශරීර මාංශ ලැබුණේ කෙසේද? ඔබ විතරක් කා දමන්නට හිතන්නේ ඒ නිසාද? ඉන්පසු ආචාර්යමන් සිතේ ඇති වංචනික ස්වභාවය ගැන විස්තර කළහ. සිත විජ්ජාකාරයකි. මිනිසා ලේසියෙන් රැවටී යන වාර අනන්තයි. ඔබ සුපරීක්ෂාකාරීව සිතවිලි දෙස බලා විවේචනාත්මකව පැහැදිලි ලෙස සිත හඳුනා නොගත්තොත් සිතේ ලක්ෂ ගණන් වංචා ප්‍රෝඩාවලට රැවටේ. එවිට කිසි කලෙක ඉබාගාතේ යන මේ සිත මෙල්ල කළ නොහැක. ඔබ දැන් යන්ට සූදානම් නමුත් දැන්ම සිතේ වංචාවට රැවටි කෙලෙස් වලට යට වී ගුරුවරයාට වඩා කෙලෙස් අදහති. එසේනම් එහි වසන්නේ කෙසේද? ලෝකයේ සියලු දෙනාම මැරෙන නමුත් මරණයට බය වෙති. එහෙත් උත්පත්තියට ජීවිතයට බය නොවේති. සියලු දෙනාම උත්පත්ති තණ්හා ආසා ඇත. මිනිසා උත්පත්තියට මෙතරම් තණ්හා කරන්නේ ඇයිදයි මට නොතේරේ. ඉපදුනා යනු අනන්ත දුකටපත් වීමකි. උණබම්බු පඳුරුදා තවත් උණබම්බු වගා කරන්නාක් මෙන් මිනිසාට තම සිරුරෙන් තවත් බොහෝ දෙනා උපදවා ගන්නවා. එවිට උත්පත්ති තණ්හාව නිසා සියක් දහහක් දෙනා එකට සිටිති. මේ සියලු දෙනා එකවර මෙරී යන ස්වභාවය ගැන සිතන්නේ නැත. එසේ වුවහොත් සියලු දෙනාගේ එකවර මැරීම නිසා මහත් දුකකටපත් වේ. ජීවත් වීමට නිර්භය ස්ථානයක් නැතිවේ. ඇත්තේ එකම ස්ථානයක් බැවිනි. ඔබ ප්‍රතිපත්ති පූර්ණ කරන භික්ෂුවකි. පුහුණු සොල්දාදුවෙකි. කෙලෙස් සටන ජය ගැනීමට පුහුණු කරන ලදී. එහෙත් ගිහියෙකුටත් වඩා ඔබ මරණයට බය වෙති. ඔබගේ කෙලෙස් මෙපමණ දුකටපත් වීමට ඉඩ දෙන්නේ ඇයි? ඔබට සතිපඤ්ඤායත. කෙලෙස් සතුරන්ගෙන් ආරක්ෂා නොවන්නේ ඇයි? ඔබ ආක්‍රමණශීලීව සතුරන්ට විරෝධ නොවන්නේද? කෙලෙස් සතුරන් ඔබ හදවතේ සැඟවී ඇත. ඔවුන් පළවා හරිනු. ඊට පසු ඔබටම තේරේවි කතරම් මෝඩයෙක්ද යන්න. ඔවුන්ගේ බලයට යටත් වී අන්ධයෙකු මෙන් ඔවුන්ටම සේවය කරයි. සෙබලාගේ ජයග්‍රහණයට හේතු වන්නේ ජීවිත පූජාවෙන් යුදබිමේ සටන් කිරීමයි. ඔබට මැරෙන්න බැරි නම් යුදබිමට ඇතුල් වෙන්න එපා. මාරාන්තික සටන් කර යුද්ධය ජයගත යුතුය. ඔබ ඇත්තෙන්ම දුක් ඉක්මවීමට කැමතිනම් ඔබේ මරණ බය දුක වශයෙන් මෙනෙහි කරන්න. බිය යනු ඔබ సంతානයේ රැස් කර ඇති කෙලෙස්වල නිෂ්පාදනයක්. මෙම ප්‍රශ්නය निराකරණය කිරීමට යුද බිමට පිවිස යුද්ධය ආරම්භ කරනු. වීරය කරන්න. එවිට බය යන්නේ දුක් විපාක වැටහි. බය නිසා සිතුවිලි තරංග කලබල වී ඔබේ ශක්තිය හීන කරයි. මහත් දුකටපත් කරයි. දැහන්ම නිර්භය වීමට අදිෂ්ඨාන ගන්න. ඔබ බයට යටත් වී වහල්කම් කරන්නට එපා. පපුවට තද කරගෙන හදවත වියරු වී භය බ්‍රහන්තයෙන් කෑගසන තෙක් බලා සිටින්නේ ඇයි? මේ මොහොතේම නියම මාර්ගය තෝරා නොගත්තොත් අනන්ත දුකටපත් වේවි. ඔබගේ ගුරුවරයාගේ ධර්මයේ ඇති උතුම් භාවය ඔබ විශ්වාස කරනවාද නැතහොත් ඔබ හදවතට නිකුත් කළ කෙලෙස් පිළිබඳ විශ්වාස කරනවාද? ඒ කෙලෙස් ඔබගේ සතිපඤ්ඤා දුර්වල කරමින් සිටින දෙස ඔබ බලා සිටිනවාද? සතිපඤ්ඤා යනු කෙලෙස් පරාජය කරන අවි ආයුධ වේ. වටපිට බලන විට ඔබට පෙනෙන්නේ කොටි පමණයි. ඔවුන් ඔබගේ මස් කඩා ඉරාගෙන කනවා විතරයි පේන්නේ. ඒ මක් නිසාද? කරුණාකර මේ ගැන ගැඹුරින් මෙනෙහි කරන්න. මම මේ ක්‍රමය අනුගමනය කර විශාල ජයග්‍රහණයක් කළ බවට සාක්ෂි දරමි. ආචාර්ය මන්ගේ මෙම දේශනය අසා එම භික්ෂුව මහත්සේ ප්‍රීතියට පත් වී තම සිතේ වීරිය අදිෂ්ඨානය ශක්තිමත් කරගත්හ. ආචාර්ය මන්ගේ තරවටුව ඔහුට රුකුලක් විය. ඉන්පසු වැඳ සමුගෙන ගල් ගුහාවට යාමට පිටත් විය. ඊටමත් සතුටින් ඉපිල ගිය සිතකින් එම ගල් ගුහාවට පැමිණියේය. තමා ඔසවාගෙන ආ බඩු බිම තබා අවට ප්‍රදේශය නිරීක්ෂණය කළේය. යම් හේතුවකට මෙන් මෙම ගල් ගුහාව කොටියෙකුගේ වාසස්ථානයයි ඔහුට සිතක් ඇතිවිය. මෙසේ සිතා ගල් ගුහාවේ ඉදිරිපස බැලූ විට ඇත්තෙන්ම කොටි පාසටහන් මිදුලේ පෙනේ. එම අඩිපාරවල් දුටු විගස ඔහුගේ සිරුර තුලින් බය බීත ප්‍රකම්පන තරංග ගමන් කළේය. ඒ ඔහුගේ සිහි විකල් වීමට හේතු විය. සැනකින් තම ගුරුවරයාගේ උපදෙස් හා ඔහුගේ සිතේ පැවති ධෛර්යය පහවිය. අධිකතර බයට පත් වී ගතසිත වෙවුලා යයි. එය නවත්වා ගැනීමට නොහැකිය. ඔහු ඒ දෙස ගොස් තම පාදයේ නෙම සලකුණු මකා දැමීය. බය එසේමය. එහෙත් දැන් සලකුණු නැත. රාත්‍රී මුළුල්ලේ බය ත්‍රස්තය නිසා ශාරීරිය අක්‍රියකාරී විය. දවල් වරුවේද එසේමය. රාත්‍රී වන විට වියුරු වී බය බුරබුරා නගී. මුළු ප්‍රදේශයම විශාල කොටින්ගෙන් ගහන වූ බව ඔහුට හැඟේ. මෙසේ මහත් වූ කනස්සල්ලෙන් පසුවන අතර ඔහුගේ මැලේරියා රෝගය මතුවී උණ නැගී ගොස් ඉන්පසු සීතල වී වෙවුලයි. ඔහු මහත් දුක් ඇති අපායකට වැටී ඇත. කිසිම සරණක් පිහිටක් නැත. එහෙත් ඔහුගේ පෞරුෂත්වය බලවත් බැවින් මේ දුෂ්කර මාර්ගය අත්හැරීමට නොසිතූහ. උණ සහ කොටින්ට ඇති බිය ඔහු වියරු කරයි. බොහෝ වේලාවකට පසු ආචාර්ය මන්ගේ වචන සිහිපත් විය. ආචාර්ය මන්ගේ කරුණාවන්ත උපදෙස් මතක් වූ විට තරමක සිසිලක් ඇත. උණ ගැහි උත්සන්න වී ඇත. එවිට ඔහුගේ මුල් තීරණය මතක් විය. මැරුණොත් මැරුණාවේ. මම මුලින්ම එසේ සිතුවෙමි. ආචාර්ය මන් කොහේ යන්නේ දැයි ඇසූ විගස එම ගල් ගුහාවට ගොස් මැරෙමි කීවෙමි. මෙහි එන විට සිතේ පුදුම උද්‍යෝගයක් දැනුනි. අහසේ පාවෙනවාක් මෙන් සිත නිර්භය වී සතුටින් පිනා ගියේය. මරණයට මුහුණ දීමට කිසි බියක් නොවිය. එහෙත් ගල් ගුහාවට පැමිණි විගස මරණයට මුහුණ දීමට අකමැති විය. ඊට හේතුව කුමක්ද? මරණ බියෙන් තැතිගත් දෙමි. මේ එකම පුද්ගලයා නොවේද? මගේ හදවත යම් බිය සුල්ලෙකුගේ හදවතට පරිවර්තනය වී ඇත. දැන් මා වෙන පුද්ගලෙක්. ආරණ්‍යයේදී මා මැරෙන්ට උවද කැමති විය. දැන් මගේ සිතත් වෙනස් වී ඇත. ඒ මමද මේ මමද ඉක්මනින් තීරණයකට බැසගනු. තව බලා සිටින්නේ කුමකටද? මරුණත් කම් නැහැ. මම අර අයිනේ කඳු බෑවුමේ ගිහින් භාවනා කරමි. මගේ සතිය නැතිනම් එම ප්‍රපාතයට වැටි මැරී ගියාවේ. උකුස්සෝ සහ මැස්සෝ මගේ ශරීරය අයිති කරගනිත්. ගමේ මිනිසුන්ට කරදරයක් නැත. මෙවැනි වැඩක් නැති භික්ෂුවකගේ මලසිරුර කිසිවෙක් අල්ලන්නේ කුමකටද? ඒත් දැඩි කොටියා යන මාර්ගයේ හිඳමින් භාවනා කිරීමට මට සිතේ. කොටියාට ආහාර සොයා යාමට අවශ්‍ය නැත. ඔහුට එය පහසුවකි. උගේ දත් මගේ වැඩක් නැති බෙල්ලට கிඳා බසී. ඔහුට හොඳ ආහාර වේලකි. මොකක්ද කරන්නේ? ඉක්මනට හිත සාදා ගන්න. ඔහුගේ සිත දැන් රුකුල් ගනිති. මද වේලාවක් බලා සිට ගුහාව ඉදිරිපිටට ගියේය. කඳු බෑවුමේ හිඳමින් භාවනා කිරීමට තීරණය ගත්හ. සතිය නැතිවිගස ගිජුලිහිනියෝ මැස්සෝ වට කර ගනිති. කමක් නැහැ. ඔහු එම භයංකර කඳු බෑවුම වෙත ගියේය. කොටියාගේ ගමන් මාර්ගය එය පිටුපසිනි. එහි හිඳිමින් බුද්ධෝ භාවනාව තියුණු ලෙස වැඩිය. මරණය ඊතා ලං වී ඇත. බුද්ධෝ භාවනාව කරමින් විටින් විට වැඩි භයංකාර ඇත්තේ කොටියාටද නැත්නම් පාතාලයටදයි විමසීය. පාතාලයට වඩා බියවිය. ඉන්පසු විටින් විට බුද්ධෝ භාවනාව සහ මරණ සතිය වැඩූහ. මෙසේ භාවනාව කරමින් සිටින විට ඔහුට නොදැනීම සිත සමාධිගත විය. අර්පණා ධානවලට වැටි සිත ඒකාග්‍රතාවයෙන් නිශ්චල විය. දැන් ඔහුගේ සිතේ තිබූ බලවත් කනස්සල්ල අතුරුදහන් වී ඇත. ඇත්තේ සිත පමණි. සිත හුදකලාව පවතී. එහි විස්මිත නිහඬතාවය මහා පුදුමයකි. මරණ බය නොදැනේ. එය අදහාගත නොහැක. වේලාව රාත්‍රී 10 විය. සිත උග්‍ර ලෙස අර්පණා ධානගත විය. පසුදා උදේ 10 වනතෙක් එකම ඉරියව්වකින් සිත ඒකාග්‍රතාවයේ පසු වුණි. ඇස් හැර බැලීමට උවද අවශ්‍ය නැත. එතරම් ගැඹුරු තියුණු සියුම් ආවේගයකි. අන්තිමේදී ඇස්හැර බැලූහ. ඉර මුදුන් වීමට ළඟා වී ඇත. හීල් දාණයට පිණ්ඩපාත යන කාලය ඉක්ම වී ඇත. ගමට යාමට අවශ්‍යතාවයක් නැත. මුළු දවසම ප්‍රීතිය භුක්ති විඳිමින් निराහාරයෙන් සිටියේය. සමාධියෙන් පිබිදී බැලූ විට සිතේ බිය තුරන් වී ඒ වෙනුවට පුදුමාකාර නිර්භය නිර්භීත භාවයක් සිටේ ඇත. මැලේරියා උණ පහ වී ඇත. නැවතත් එම රෝගය වැළඳුනේ නැත. ධර්මයේ ඇති රෝග නිවාරණය කිරීමේ ශක්තිය මහ පුදුමයකි. කොටින්ට තිබූ බයද නැත. කැමැති තැනක යා හැකිය. ඕනෑම තැනක ජීවත් විය හැකිය. සැකබිය දුක තුරන් වී ඇත. වර එක ඔහු කොටියෙක් දැකීමට කැමති වේ. තම සිත නැවත කුලප්පු වේදයි පරීක්ෂණ කිරීමට සිටේ. සංසුන්ව කොටියා ඉදිරියට ගමන් කරන සැටි මනක් කල්පිතයට නැගේ. තමාට ඇති වූ අත්දැකීම් පිළිබඳ ආචාර්ය මන් කෙරෙහි අසීමිත භක්තියක් ඇත. බය නිසා සිත විකෘති වන අන්දම ඔහුට හොඳ ආකාර වැටහි. බලහත්කාරයෙන්ම සිත මෙල්ල කිරීමට උනන්දු වේ. භාවනා කිරීමට සුදුසු මහා භයංකර තැන් සොයා යයි. එහි වාසය කරන තාක්කල් මෙසේ තම භාවනා මානසිකාර්ය ශක්තිමත් කළහ. කොටි යන ගමන් මාර්ගයේ වාඩි වී භාවනා කළහ. මදුරු දැලෙන් වසා නොගෙන කොටියාට පෙනෙන ආකාරයෙන් භාවනා කරයි. සිතේ භය උපදවා නොගෙන එම සමාධියට පත්වීමට නොහැකි විය. එක් විටක මධ්‍යම රාත්‍රියතේ කෙලිමහනේ වාඩි වී භාවනා කළ නමුත් සිත සමාධිගත කර ගැනීමට නොහැකි විය. දැඩි ලෙස කනස්සල්ලෙන් බොහෝ වේලා සිට කොටියා මතක් කළහ. ඒ කොටියා කොහේදයි නොදනිමි. මගේ සිත සමාධිමත් කර ගැනීමට කොටියා එනවා නම් හොඳයි. කොටියා මා පසු කර මගේ සිත එකවරම සමාධිගත වේ. එවිට මෙතරම් ආයාසයක් නොමැත. මෙසේ සිත සිතා පැය භාගයක් පමණ ගත විය. මේ මහා සතාගේ අඩි ශබ්දය ඇසුනි. දැන් දැන් ශබ්දය වැඩි වෙමින් පවතී. ඔහු Tamanටම කතා කළේය. "හා, දැන් තවමත් ගණනක් නැද්ද? බය නැද්ද? උගේ තියනු නිය ඔබේ බෙල්ල පසාරු කරනවා. හොඳ ආහාර වේලක් ඔබ. කොටියාට ආහාර වීමට නොකමැතිනම් ඉක්මනින් සැඟවී සිටීමට තැනක් සොයනු. මෙසේ සිතූ වහම කොටියා පැන තමාගේ බෙල්ල කොටි දත්වලින් සපා කන අන්දම මනසේ දිස්විය. මෙම මානසික ඡායා මාත්‍රය දුඩු විකස සිත එක විටම සමාධි වී ශනික වර්පණා ධානයට සමවැදුනි. ඒ සමගම බාහිර ලෝකය අවලංගු විය. තමා හා කොටියා සමග සියලු දේ අතුරුදහන් විය. ඉතිරි වී ඇත්තේ ප්‍රබල නිහඬතාවයක්. සිත සහ ධර්මතාවය එකක් විය. එහි ආශ්චර්ය අద్භූතභාවය කියා නිම කල නොහැකිය. මේ උදාර නිහඬියාව තුල පැය 8ක් පමණ සිටියේය. පසුදා උදේ 10 වනතුරු සිටියහ. ධානයෙන් නැගී සිට ඉර මුදුන් වී ඇත. එබැවින් පිණ්ඩපාතයෙන් වැළකී निराහාරයෙන් සිටියේය. ඉන්පසු සක්මනේ යෙදෙමින් ඊයේ රාත්‍රී කාලයේ කොටියාගේ අඩි ශබ්දය ඇසුණු පැත්තට ගියේය. කොටියාගේ අඩි සටහන් ඇද්ද? නැත්නම් තම කනට ඇසුනේ විපරීත සංඥාවක්ද? පොළව දෙස බැලූ විට ඇත්තෙන්ම මහ සතාගේ අඩිපාර දිස්විය. තමා සිටි තැනින් අඩි 12ක් පමණ ඈතින් කොටියා ඇවිදගෙන ගියේය. එම පා සලකුණු කොටියාගේ ගල් ගුහාවතෙක් දිගටම ඇත. එය කෙලින් පාරක් ඔස්සේ ඇත. තමා සිටි තැනට ආබාවක් නැත. යාළුවා භාවනා කරනු බැලීමටවත් නැවතී නැත. මෙය මහත් අසිරිමත් දර්ශනයක් විය. පුදුම එළවන දෙයකි. මෙසේ සිත එකඟ වී අර්පණා සමාධියට පත්වන්නේ එක් එක් අයගේ පුරුදුතාවේනි. සමහරු මෙසේ ෂණිකව සමවැදී. එය සැබවින් ගැඹුරු ලිඳකට වැටීමක් වැනිය. එහෙත් බාහිර අරමුණු නැත. මේ භික්ෂුවගේ අත්දැකීම එවන්නකි. සිත එම අරමුණේ එල්බගත් විට මුළු ලෝකයම අහෝසි විය. නැවත සමාපත්තියෙන් නැගී සිටි විට ප්‍රකෘති සිහිය එළඹේ. නමුත් මේ தত্ত্বයට පත්වීමට මහත් දුක් සහිත අත්දැකීමක් අවශ්‍ය විය. එබැවින් උන්වහන්සේ එවැනි ස්ථාන සොයමින් ගියේය. ඇත්තෙන්ම මම ඝන කැලෑ ප්‍රදේශයේ කොටින්ගෙන් ගහන වූ අඩවිය ප්‍රිය කරමි. ඔබට ඔප්පු වන අන්දමට මා වැනි හැඩි දෙඩි චරිතයකට එය ගැළපේ. මෙම ගල්ගුහාවේ වාසය කරන කාලයේදී අනිකුත් අද්භූත අත්දැකීම් තිබුණි. බුහුමාටු දෙවිවරු ඇවිත් මා සමග කතා සංවාපයේ දුනහ. ඊටත් වඩා පුදුම වූයේ ඒ ගම්වාසී යමෙකුගේ මරණය ගැන දැනුම් දීමයි. කෙසේ එය දැනුණාදැයි නොදනිමි. එය ඉබේම මාගේ මනසට දැනේ. එය සත්‍ය ප්‍රවෘතියකි. මක් නිසාද එම ගම්මානයේ සැතපුම් පහක් පමණ ඈතින් පිහිටි නමුත් ඒ දිනම ගම්වැස්සෝ මා සොයා ඇවිත් බුහුම දාණය පිණිස චාරීත්‍රවත් පිළිවෙත් ඉටු කිරීමට කියති. ගමේ යම් මරණයක් වූ විගස මට දැනේ. එවිට ගම්වැස්සෝ එන බව මම නිතැතින්ම දනිමි. මෙය මට සෑහෙන කරදරයක් විය. භික්ෂුවක් විසින් අවසාන කටයුතු කළ විට මළගිය ඇත්තන් හොඳ ආත්මභාවයක් ලබා ගනිති ඔව්හු විශ්වාස කළහ. ඔවුන් කෙරෙහි කරුණාවෙන් මම එහි යමි. निराහාරව දැඩි වීරියකින් භාවනා කරන කාලයේදී ඔවුන්ගේ පැමිණීමට නොකමැති වූද ඔව්හු පැමිණිහ. ගල්ගුහාවේ සිටින මුළු කාලය තුලම මා මිත්‍ර කොටියා ඇවිත් මගේ සිත උද්වේගවත් කරයි. රැයක් කර රැයක් නොකඩවාම බඩගිනි වූ කොටියා මගේ ගල්ගුහාව ළඟින් ගමන් කරයි. එහෙත් මා ගැන කිසි වගක් නැත. මගේ ගල්ගුහාව අසලින් උගේ ගමන් මාර්ගය ඇත. මේ භික්ෂුවගේ අස්වාභාවික චරිත ලක්ෂණ ඇත. මහරෑ යාමේ තම ගුහාවෙන් නික්ම ගොස් කඳුමුදුනේ කළුගල් තලාවේ භාවනා කරති. වනසතුන්ගෙන් වන පීඩා බය උන්වහන්සේ නොදනී. තනිව වනාන්තරයේ සංචාරය කිරීමට කැමති වේ. උන්වහන්සේගේ මේ කතා පුවත ඇතුළත් කළේ ඔබ සැමට වටිනා පාඩමක් වේයයි සිතන බැවිනි. උන්වහන්සේ නොකඩවා තම ප්‍රතිපත්ති රකිමින් වීරිය වඩා තම නොහික්මුණ සිත দমনය කළහ. කලින් මහත් අභියෝග වූ කොටියා තම මිත්‍රයෙක් බවට පරිවර්තනය විය. ඔහු තම භාවනාවට උපකාරයකි. වනචාරී මහා බියකරු කොටියා තම භාවනාවට උද්වේගයක් කර ගනිමින් සාර්ථක ප්‍රතිඵල ලදහ. බන් නොන් ෆිව් ආශ්‍රමයේ ආචාර්යමන් වාසය කරන කාලයේදී බොහෝ දූතාංග භික්ෂූහු වැඩ සිටිහ. වස් කාලයේ 20ක් 30ක් භික්ෂූහු අවට වන ප්‍රදේශයේ වාසය කරති. එතරම් දුෂ්කර ජීවිත ගත කරන උන්වහන්සේලාට යම්කිසි ප්‍රශ්න ගැටලු කිසිවක් නැත. සියලු දෙනාම සමගි සම්පන්න වෙති. සතුටු සාමීචි ගුණයෙන් සහෝදරත්වයෙන් උන්වහන්සේලා ජීවත් වූහ. දිනපතා සතුටින් සාමයෙන් ගම්පෙදෙසට පිණ්ඩපාතය පිණිස එකවර වඩිති. බලා සිටින අයට එය රමණීය දර්ශනයකි. ගම්මායිමේ දිකු බංකු ලෑල්ලක උන්වහන්සේලා වාඩි වී ගාථා සජ්ජායනය කර දන් දුන් අයට ආශිර්වාද කෙරෙති. ආපසු ආරණ්‍යයට පැමිණ හුදකලාව ආර්ය තුෂ්ණිම් භූත භාවයෙන් දන් වළඳති. වැඩිමහලු පිළිවෙලට පේලියට වාඩි වී දන් වළඳති. දානෙන් පසු තම පාත්‍රය සෝදා රෙදි කැබැල්ලකින් පිසදා රෙදි කවරයේ බහා තැන්පත් කරති. උදේ වතාවත් කිරීමෙන් පසු තම තමන්ට රුචි පරිදි නිහඬ ස්ථානයක් අවට කැලෑවෙන් පවිත්‍ර කර එය සක්මන් භාවනාවට හෝ වාඩි වී භාවනාවට යොදා ගනිති. සවස 4 වනතුරු මෙසේ භාවනාවේ යෙදී ආශ්‍රමයට පැමිණ අතුපතුගා සුද්ධ කර වතුර ගෙනවිත් භාජන පුරවා ගනිත්. බීමට පරිභෝජනයට වෙන්වෙන් බඳුන්වල ජලය රැස් කර ඇත. ඉක්මනින් ස්නානය කොට නැවත භාවනාවේ යෙදෙති. යම් රැස්වීමක් නැත්නම් දිගටම රැබෝවනතුරු භාවනාවේ යෙදෙති. සතියකට පමණ පසු ආචාර්ය මන්ගේ දේශනයක් ඇත. එහෙත් තමාට පුද්ගලික ප්‍රශ්නයක් ඇතොත් ආචාර්ය මන් කැමැති වේලාවකට හමු විය හැකිය. සාමාන්‍යයෙන් දවල් ආහාරයෙන් පසු හමු වේ. නැත්නම් සවස 5ට හෝ රාත්‍රී 8ට හමු වේ. උන්වහන්සේගේ ධර්ම දේශනාවට සමන් දීමට සෑම දිනාම ඊතා කැමැත්තෙන් බලාපොරොත්තු වෙති. සමහර විට නොයෙක් අසාමාන්‍ය ප්‍රශ්න භික්ෂූන් අසති. එම පිළිතුරු චිත්තාකර්ෂණීය බැවින් කිසිවකු එහි අවසානය දැකීමට නොකමැති වෙති. හැම විටම අගනා පාඩම් ලැබේ. ඊතා ප්‍රායෝගික උපදෙස් අපගේ භාවනාව දියුණු කිරීමට අතිශයින් සුදුසු වේ. කලාතුරකින් ආචාර්යමන් උන්වහන්සේගේ ජීවිත කතා ප්‍රවෘත්ති කියති. මුල් කාලයේදී ගිහි ජීවිතය ගත කළ අන්දම පැවිදි වීම, සාමණේර වශයෙන් සහ උපසම්පදාව ආදී තොරතුරු ගෙනහැර දැක්වීය. සමහර පුවත් හාස්‍ය ජනකය. අපි සියල්ලෝම මහහඬින් සිනාසෙමු. සමහර පුවත් ඉන් දුක් මුසුවිය. සමහර විට භාවනා අධ්‍යක්ීම් ගැන කියති. එය මහත්සේ විස්මය ජනකය. දිගටම හොඳ ආචාර්යවරයෙකු සමග ජීවත් වීම ඊටාම ඵලදායි වේ. තම වැරදි දෘෂ්ටි හැසිරීම සහ තම මානසික ශක්තිය හොඳ අතට හැරේ. එබැවින් ගුරුවරයා අනුකරණය කරති. පරිසරය ඊටාම නිර්භය වේ. නිතරම ධර්ම අවවාද තුලින් සිත කුසලතාවයට නැඹුරු වේ. නිතර උන්වහන්සේ ඇසුරු කරන බැවින් තම සතිපඤ්ඤා දියුණු වේ. ආත්ම සංයමය රැකෙන්නේ ගුරු ගෞරවය සහ බිය නිසාය. කෙතරම් සුපරීක්ෂාකාරීව හැසිරුණත් පොඩි වරදක් හෝ සිදුවහොත් සියලු දෙනාම ඉදිරියේ නින්දාවට පත්වන බව නියතය. තමාගේ අඩු ලුහුඩුකම් මෙසේ අසා සිටීම සිත් ඇවුලකි. ඒ නිසාම සංවර වේ. උන්වහන්සේ සමග ජීවත් වීම අපට මහත් සතුටක් විය. එහෙත් අප අනවශ්‍ය වැරදි දෘෂ්ටිගත් විට සතුට අතුරුදහන් වේ. මම මගේ ගැන කතා කරමි. අනුන්ගේ අදහස් නොදන්නා බැවිනි. මම සාමාන්‍යයෙන් ගොරෝසු චරිතයකි. ආචාර්ය මන් මා තලා පෙලා මට සිලුටු කර ඇත. මගේ කෙලෙස් වලින් මා තුරන් වන්නේ උන්වහන්සේ මෙසේ මා මෙච්චල් කරන බැවිනි. උන්වහන්සේගේ අත්දැකීම් ගැන අසා මා මහත් උද්දාමයට උද්‍යෝගයට පත් උනේමි. මගේ සිත පුළුන් රොදක් මෙන් සැහැල්ලු වී අහසේ පාවෙනවා දැනේ. එහෙත් තනිව භාවනා කරන විට මගේ අකර්මන්නේ සිත මහ ගලක් මෙන් බර මගේ භාවනාව දියුණු නැත. මම හිස පහත් කර ලැජ්ජාවෙන් කම්පා වෙමි. මා ඊතරම් දුෂ්චරිතයෙක් වෙමි. මගේ චරිතය පිළිබඳ මෙසේ සඳහන් කළේ කෙලෙස්වල తත්වය පැහැදිලි කිරීමටය. කෙලෙස්වලට වසඟ වූ විට කතරම් දුර්ගුණයන්ට භාජනය වේද? එපමණක් නොව ඉන් මිදී නිවන් මාර්ගයේ යෑම කතරම් දුෂ්කර කාර්යයක්ද? මේ පිළිබඳ ඔබට යම් අවබෝධයක් දීමට අවශ්‍ය විය. මහත් ධෛර්යයක් යොදා මෙසේ සිත කෙලෙසුන්ගෙන් මුදවා නොගත්තොත් අපි කවුරු හෝ වේවා කොතන හෝ වේවා මහත් ව්‍යසනයකට පත්වනවා නියතය. කෙලෙස් යටපත් කර සිත හික්මවා ගැනීමට වීරිය අවශ්‍ය වේ. තම අසංවර සිත හික්මවා නිදහසේ ජීවත්වන බුදු රහතන් වැනි අසිරිමත් පුද්ගලයන්ට අපි හදබැතියෙන් নমස්කාර කරමු. ආචාර්ය මන් ඊටමත් ධෛර්යමත් කෙනෙකි. ඒ නිසා කෙලෙස් වලට වසඟ නොවුයේය. වයස්ගත වූ විට තම දුර්වල ශාරීරිකත්වයේ තිබියදී පුරුදු පරිදි සක්මන් භාවනා කළහ. බාලවියේ භික්ෂූන්ට එහා සමාන සක්මන් කළ නොහැකිය. ධර්මයේ උගන්වමින් තම ශ්‍රාවකයන් උනන්දු කළහ. යුද සෙබලෙක් මෙන් අදිෂ්ඨාන ශක්තියෙන් ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරමින් භාවනාවේ යෙදුවේය. වේගවත් ලෙස ධර්මය දේශනා කළේ තම ශ්‍රාවකයින් දුකින් මුදවා ගැනීමටය. එක් එක් කෙනාගේ අඟහිඟකම් නැතිබැරිකම් වලට තැනක් නැත. දුර්වල අය නැලවිලි ගී වලින් නිදිකලේ නැත. බුද්ධ ශාසනයේ පෙන්වන සූත්‍ර ධර්ම හා ප්‍රතිපatti ඊතා ගරුකොට උන්වහන්සේ සැලකුවේය. ඒ අවබෝධය පිණිස අනුගමනය කළහ. මේ වකවානුවේ මෙවැනි බුද්ධ ශ්‍රාවකයන් සෙවීම උගහටය. උන්වහන්සේ දූතාංග 13ක් පිරීමට අන් භික්ෂූන් නිතර උනන්දු කළහ. බෞද්ධයෝ දූතාංග පිරීම අත්හැර දමා තිබුණි. එහි ඇති අගය දැක්වීමට නොහැකි වූයේ දුහතාංග පූර්ණය නොකළ බැවිනි. ආචාර්ය සාවෝ සහ ආචාර්ය මන්ගේ මහත් ධෛර්යය තුලින් උතුරු තායිලන්තයේ දුහුතාංග දරණ භික්ෂූන් දැන් සිටිති. මේ දෙනම දූතාංග 13ම යම් යම් කාලවලදී සපුරා ඇත. දෛනික වශයෙන් මූලික දූතාංග පමණක් අනුගමනය කළ බව මම සඳහන් කළෙමි. සුසානී හා රුක්මුල් වාසය නිරන්තරයෙන්ම පුරුදු කළ බැවින් ඒ උන්වහන්සේලාට ඊතා හුරු පුරුදු විය. උතුරු නැගෙනහිර භික්ෂූන් මේ පරපුරට අයත් වේ. ආචාර්ය සාවෝ සහ ආචාර්ය මන් තම අධ්‍යක්ීම් තුලින් මේ දුහතාංග 13 අවශ්‍ය බව පිළිගනිති. මේ දුහතාංග පූර්ණය තුලින් කෙලෙස් ගලායන විවර වසා දැමේ. මේ තාපස ක්‍රම අනුගමනය නොකළ විට දුහතාංග භික්ෂූන් නමින් පමණක් දුහතාංග වේ. ඔවුන්ගේ කෙලෙස් නිදැල්ලේ ගලා යති. ඉන් තමන්ටත් අනුන්ටත් සෑහෙන වදහිංසා පැමිණේ. දූතාංග ප්‍රතිපatti රකින්න විට තම හැසිරීම සීලය කිසි කෙනෙකුට විවේචනය කළ නොහැකිසේ නිතරම සිහි කල්පනාවෙන් සති පඤ්ඤාවෙන් වාසය කරන බැවින් නිවන් මාර්ගයේ ගමන් කරයි. අනවශ්‍ය සිතුවිලි වචන ක්‍රියාවලින් බැහැර වේ. නිතරම මුර බටයන් මෙන් සිත කය හා වචනය ආරක්ෂා කරයි. හැම දුහතාංගයකින්ම විශේෂ කාර්යයක් සිදුවේ. ඉන් කෙලෙස් මුලින් උපුටා දැමීමට හැකි වේ. දුහතාංග ඉදිරියේ කෙලෙස් වලට නැගී සිටිය නොහැකිය. මෙවැනි තපස් වෘත රැකීමට භයචකිත ඇතනම් කෙලෙස් නැගී සිටිති. කෙලෙස් වලට වසඟ වූ විට විඳින දුක් ඉක්මනින් අමතක වේ. ඒ නිසා දුහුතාංග රැකීමේ දුක පමණක් දකිති. එය ඊතා දුෂ්කර කටුක ඇත්තෙන්ම යල් පැනපු අභාවයට ගිය ප්‍රතිපත්ති ලෙස සලකති. අපේ සිතුවිලි අපේ සතුරන් වන්නේ කෙලෙස් රහසිගතව පැන නිසාය. තම වින්දනය නිසා මේ බව අමතක වේ. කෙලෙස් වලට මෙසේ රහසිගතව අනුග්‍රහය අනුමතය ආධාරය ලැබේ. එහි විපාක අනන්ත අප්‍රමාණ බව පැහැදිලිය. යම් භික්ෂුවක් දුහුතාංග එකක් හෝ කීපයක් රකින විට ඔහුගේ බාහිර පෙනුම තේජාන්විතය. ඔහුගේ අවශ්‍යතා අඩු බැවින් වැඩ බහුල නැත. කන්නේ නිදන්නේ කෙසේද යන්න ප්‍රශ්න නොවේ. Tamanගේ අවම බඩු බාහිරාදියෙන් සතුටටපත් වේ. මානසික ශාරීරික බැඳීම් වලින් නිදහස් බැවින් සැහැල්ලු ඉපිල යන ප්‍රීතිමත් මනසක් ඇත. ගිහි අයට උවද සමහර දුහුතාංග රැකිය හැකිය. ගිහි පැවිදි සැමටම කෙලෙස් ඒකාකාරව පැන නගී. දුහුතාංග ප්‍රතිපatti රකින්නේ කෙලෙස් මැඩ පැවිත්වීමටය. මේ කරුණ නිසා දුහුතාංග රැකිය යුතුය. දුහුතාංග යනු සංකීර්ණ ධර්ම ස්වභාවයකි. එහි ක්‍රියාකාරීත්වය කියා නිම කළ නොහැකිය. මේ ලියන මටද දුහුතාංග ප්‍රතිපatti ගැන සතුටුදායක අවබෝධයක් නැත. එහෙත් හැකි පමණින් දුහුතාංග රකිමි. මේ පිළිබඳ ඔබගේ සමාව අයදිමි. කෙටියෙන් කියතහොත් දුහුතාංග යනු ඊතා ගැඹුරු ප්‍රඥාගෝචර ප්‍රතිපatti වෙති. ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් කිරීම උගහටය. දුහුතාංග පූර්ණය නිසා යමෙක් ප්‍රාථමික ධර්ම මාර්ගයේ සිටවද ඊතා උසස් ආර්ය භූමියටපත් විය හැකිය. මේ වනාහි දුහුතාංගයන්ගේ ශක්තිය වේ. දුහුතාංග තුලින් ලබාගත නොහැකි ධර්මයක් නැත. ගුරුවරයෙක් වශයෙන් ආචාර්ය මන් දුහුතාංග වැනි තපස් කිරීමට තම ශිෂ්‍යයන් පොළඹවා ගත්හ. ශාරීරික ශක්තිය වැය වී අවසාන මොහොත දක්වාද දූතාංගයන් හීනියලී සිටියහ. මරණ මොහොතේදී පමණක් අත්හළ යමෙකුගේ සියලු කෙලෙස් දුරු කිරීමට මේ දුහුතාංග රැකිය යුතු බව නිසැකය. දුහුතාංග රැකීමේ කුසලතාවය ගැන විස්තර කිරීමෙන් මම වැළකිමි. යමෙකුට මෙහි අගය දැන ගැනීමට අවශ්‍ය නම් එය තමාම අත්දැකීමෙන් දැනගත යුතුය. අනුන් විසින් ලියන ලද විස්තරයට වඩා තමා යම් දුහතාංග පුහුණුවකින් ලබා ගන්නා සියුම් දැනුම වටනේය. මම මුල් කාලයේදී සිට දුහතාංග පූර්ණයෙන් ලබාගත් අත්දැකීම් හා ධර්ම අවබෝධය අද දක්වා නොසැලී පවතී. මගේ ප්‍රතිපත්තියේ ඊටම අගනා අංශය මෙය වේ. යමෙකුට තමාගේ මිලේච්ඡ අකුසල හා සියුම් අකුසල දුරුකටයුතු නම් දුහතාංග තුලින් එය කළ නොහැකි නොසිතුව මැනවි.